රසබානි ජන මනසට රස කැඳු දැනුම් කෝෂ්ඨාගාරය ජාතික ගුවන්විදුලියේ සංරක්ෂිත හඬ පුස්තකාලයෙන් සත්ජන ශ්‍රාවක ඔබට තීන කරන යට ගියාවක වශපුරා Thank you. පද්ම කතාපය. පද්ම කතාපය මෙහෙවීමට මඩවල එස්වත් නායක. අනාගතයේ ඇතිවන ඉතිහාසඥයින් ගෙවිගේ වකවානුව දිහා හැරිලා බලලා වරද සිදු වී ඇත්තේ කොතනටද ප්‍රශ්න කිරීමේදී මානාන්දික බටහිර මිනිසා ස්වභාව ධර්මයේ ජයගත හැකි බව මවා ගනිමින් ඒහා එක් වී ක්‍රියා නොකොට ඊට විරුද්ධව කටයුතු කර ඇත්තේ යන උත්තරේ ලැබීමට ඉඩ ඇතැයි බර්ලින් කාර්මික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබර්ට් ජුන්ස් කලකට උඩදී ප්‍රකාශ කර තියෙනවා. තාක්ෂණය සංවර්ධනයේ උදෙසා වූ ආයුධයක් සේම මහඟු නිදහසක්ද හේට තියෙනවා. ඒ වුණා. එයින් ප්‍රයෝජන ගන්න අය අතරේ නොගන්න අය අතරේ පරතරය ඉතාම විශාලයි. රටක් තුල මෙන්ම අනෙක් රටවල් අතර සමගිතාව ඇති කරන ඒකෙන් ඇති කරන බව ඇත්ත. යුනෙස්කෝ සංවිධානයේ මගින් පිළියෙල වුණු රටවල් 14ක දින 4ක් තිස්සේ බොන්නුවර පැවති මෙම සම්මානයේදී තාදුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්යවරයා මේ යන ආකාරයට සමාජීය නාය යෑමක් සිදුවීමට ඉඩ ඇති බව පෙන්වා දී තියෙනවා. මහාචාර්ය මහාචාර්යවරයා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රශ්න කරවපු සියල්ලෙන්ම සතුටු විය හැකි දෙයක් ලෙස තාක්ෂණය සමහර අය පිළිගන්නවා. ඒ වගේම තාක්ෂණයේ දුර්දශාව ගැන දෙන්නක් ලෙසින් සමහර අය පිළිගෙන තියෙනවා. නවීන තාක්ෂණය ගැන ඔබ දරන මතය කුමක්ද? විශේෂයෙන්ම දියුණුවන තුන්ගන රටවල හඳුන්වා දෙන තාක්ෂණය ගැන ඔබ කියන්නේ මොකද්ද කියලා. එතකොට මහාචාර්යවරයා කියනවා තුන්වෙනි ලෝකේ රටවලට තාක්ෂණය හඳුන්වා දී ඇත්තේ මතු පිට අලංකාරයේ පමණ බලාගෙන පමණයි. මේ රටවල් තුල ඇති තත්ත්වාවබෝධය ගැන අප කල්පනා කරලා නැහැ. අපගේ ඇත්තේ ඒ ඒ රටවල පෞරාණික සભ્યත්වය සංස්කෘතිය මේ නිසා ඒ කාලේ තිබිච්ච ඒවා නැති වේවා. තුන්වෙනි ලෝකයේ රටවල් වලට පමණක් නොවේයි අප තාක්ෂණය අපේ සමාජයේ තුලට හඳුන්වා දී ඇත්තේ එමගින් මිනිසාට වුවමනා වේදනාව ගැන සුළුෙන් හෝ තැකීමක් නොමැති බව මහාචාර්යවරයා කියනවා. සමාජයේ නායෑමක් කියන්නේ ඒ රටේ සංස්කෘතියේ සભ્યත්වයේ නායෑමක්. තාක්ෂණය නිසා හොඳයි. මම මෙහෙම කිව්වොත් ට්‍රැක්ටරේ නිසා ගමේ සමාජ ව්‍යුහය විනාශ වෙලා. ඉස්සර ගමේ මිනිස්සු ගොවිතැන් කළේ අත්තමට. දැන් ට්‍රැක්ටරේ නිසා තව කෙනෙකුගේ උපකාරයක් නැතුවට කමක් නැහැ. මුදල් තියෙන කෙනාට ට්‍රැක්ටරයක් ගෙන්වාගෙන ඉතා ඉක්මනට ඒ වැඩේ කරවා ගන්නට පුළුවන්. මුදල් නැති කෙනා අර පෞරාණික විදියට අර පැරණි විදියට ගොම්බාණක් බැඳගෙන හාන්න ඕනේ. මෙතෙන්දී ඇතිවන්නේ ඇති නැති ભેදේ පුළුල් වීමක්. කුඹරහා බැඳි සංස්කෘතියේ ලක්ෂණ නැති වී යාමක්. දව සම්පත විනාශ වීමක්. පෙරදිග අනෙක් රටවල දක්නට නොලැබුණු සංස්කෘතියක්, සભ્યත්වයක් අපේ රටේ තිබුණා. ඒ එහෙම දෙයක් තිබුණා කියලා කියන්නේ අපි දැනගෙන හිටියේ නැහැ. මේ සංස්කෘතිය බුදුදහමෙන් පෝෂණය වුණා. මේ සංස්කෘතිය දැක්කේ අපි නොවේයි එදා මේ රටට ආපු විදේශිකයෝ. මේ අමුතු දේවල් දුටුවවුන් ඒවා සටහන් කරගත්තා. අද අපි කියවන්නේ කේවල උද්දාම වෙන්නේ ඔවුන් එදා ලියාපු කියාපු දේවල්. දැන් බටහිර සංස්කෘතියේ නායයාමට ලක් වෙලා. පෙරදිග කලා ශිල්ප, ආගම්, දර්ශන ආදී දේවල් හොයාගෙන ඒ අය පෙරදිගට ඇදෙනවා. බටහිරට එපා වෙලා අයින් කරපු. අපි දැන් ඉතින් දේවල් අපි දැන් ඉස්මුදුනේ වන්දනා කරනවා. අපරදිගට පෙරදිග සංස්කෘතිය හඳුන්වා දීමට මුල් වූයේ යෙහිදි මෙනෙහි නැමැති ඉතාලි ජාතික සංගීතඥයා. උත්තර ಭಾರತೀಯ දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේ පිළිබඳව මන අවබෝධයක් ලබාගත් යෙහිදි මෙනුහි රවිශංකර් අලි අක්බර් ખાન වැනි සංගීතඥයන් බටහිරට හඳුන්වා දුන්නා. දැන් බටහිර රටවල සංගීතඥයන් සංගීතය හදාරන්න පරිශන කරන්න ඉන්දියානු සංගීතයේ ප්‍රගුණ කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි. පණ්ඩිත් රවිශංකර්, ඔස්තාද් අල්ලාරක්කා, ශකීර් හුසේන්, එල් සුබ්‍රමණියම් යන සංගීතඥයන් දැන් ඇමරිකාවට එක්ක ගිහින් පුරවැසිකම ලබා දීලා. මේක පෙරදිග සංගීතයේ නැති කිරීමට කිරීමේ ව්‍යාපාරයක් කියලා සමහර විචාරකයන්ගේ මතය. ඒත් ඉන්දියාව වැනි රටක පවත්නා සංගීතයක් නැති කරන්නට ඉතර ලේසි නෑ. තවත් ඒ වගේම දර්ශාය තව තවත් ඇති වෙනවා. එතකොට අපේ ලංකාව ගැන මොකද්ද හිතන්න තියෙන්නේ? අපට ඇති සංගීතයකුත් නැහැ, නැති සංගීතයකුත් නැහැ. නිකම්ම නිකම් අච්චාරුවක්. මං සූදානම් නැහැ ඒක ගැන තවදුරටත් කතා කරන්න. පෙරදිග සංගීතයේ හදාරන බටහිර සංගීතඥයෙකුගේ වාදනයකට දැන් අපි සවන් දෙමු. you. Why? විතරක් නොවේ ගායනයකුත් ඒකට ඇතුළත් වුණා. ඔබට අහන්න ලැබෙන ලැබුණ ඇති. බොහොම ඉස්සර පුත්තලම ඉඳලා ලුණු ගෙනත් තියෙන්නේ තවලම් පිටේ. පස්සේ මාර්ගය ඉදි වෙලා ගමම් විමන් පාසු වුණාට පස්සේ කරත්ත වලින් ලුණු ගෙනාවා. ඒ වුණත් තවමත් අපේ රටේ මාර්ග ඉදි කරන්නට බැරි පළාතවල බඩු ප්‍රවාහන කරන්නේ තවලම් පිටින්. අඟුරම් කෙත නිල් දණ්ඩා හින්න වැනි පළාත්වල ගොම් පිටින් බඩු ප්‍රවාහනය කරනවා අද දකින්නට පුළුවන්. අපට වඩා මේ කටයුත්ත කාන්තාර තියෙන රටවල අද තවලම් පිටින් බඩු ප්‍රවාහනය කරනවා විතරක් නෙවෙයි ගමන් බිමන් යන්නේ හොටුවම් පිටින්. කාන්තාරේ නෞකාව වශයෙන් හොටුව හඳුන්වන්නේ. හොටුවට කියන්නේ කාන්තාරයි නෞකාව කියලා. මිනිස් ප්‍රයෝජනෙ සඳහා හීලෑ කරගෙන සිටින මෙම සත්වයා අවුරුදු 6000කටත් වඩා පැරණි ඉතිහාසයකට නැකම් කියන්නේ. මෙම සත්‍යා නොසිටින්නට ප්‍රාචීන දේශ ඉතිහාසයේ අමුතු ලක්ෂණයක් ගන්නට ඉඩ තිබුණා. එක මුල්ලියක් සහිත හුටුවන් වර්ග 20ක් පමණ දැන් බෝ කරලා තියෙනවා. හුටු තරඟ සඳහා විසාරින්ස්, හේසින්ස් නම් වර්ග දෙකක් එස්නා කාන්තාරයේ නැගෙනහිර සූඩානයේ නෝමන්වරු විසින් බෝ කරලා තියෙනවා. මේ සතුන්ට ඇත්තේ එක මුල්‍යයි. මධ්‍යම ආසියාවේ එවරස්ට් වල ස්ටෙප්ස් වල බරපැටවීම සඳහා මුල්ලි දෙකේ කොටුවා භාවිත කරනවා. පැරණි අරාබි ජනශ්‍රුති අනුව අල්ලා දෙවියන් වහන්සේ මිනිසාගේ උපකාරය සඳහා මුලින්ම මැවූ සත්‍යයා කොටුවා. ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමටත් අවුරුදු 4000කට කලින් කොටුවා හීලෑ සතෙකු ලෙස ශිෂ්ටාචාරයෙන් දියුණු වූ පෙරදිග ප්‍රදේශවල සිටි බව කියවෙනවා. ඔටුවා නොමැතිව කිසිම මිනිසෙකුට කාන්තාරවල ජීවත් වීමට පුළුවන්කමක් නැහැ. ජනශ්‍රීතිය කියවන අන්දමට අල්ලා දෙවියන් වහන්සේ ඔටුවා මවා ඇති ස්වාභාවික සෑදලයකුත් සහිතයි. මිනිසා ප්‍රවාහණය කිරීමට. උදාර ගති ගුණ ඇති අශ්වයා මේක ප්‍රතික්ෂේප කළත් කීකරු ඔටුවා තම මොල්ලිය උඩ එම ආසනය තබාගෙන යෑමට කැමති වුණා. ඔටුවාගේ මූලාරම්භය කවදා කොහිදී කොතනදී සිදු වුණාද කියලා තාමත් කාටවත් හොයාගන්නට බැරි වෙලා. පැරණි පුරා වෘතවල සඳහන් වන්නේ හීලෑ කරගත් ඔටුවම් පිළිබඳ පමණයි. සත්තු විශේෂඥයින් වල් ඔටුවම් ගැන සඳහන් කරසත් මොවුන් කැලෑවල ජීවත් වෙනවාද නැත්නම් හීලෑ කළ ඔටුවම් වල්වැදී ඉන්නවාද කියන එක තාම තෝරා මේ හොයාගන්නට බැරි වෙලා නැහැ. ඒකට පැහැදිලි නිගමනයකට බැස ගන්නට තාම ලැබිලා නැහැ. තනි මුල්ලියක් ඇති හුටුව තරම් කාන්තාරයට සරිලන තවත් සත්‍යයක් නැති තරම්. ඕනෑම කටුසහිත පඳු පඳුරක් වත් ඔටුවාගේ ආහාරය පිණිස ගන්නට පුළුවන්. අනිකත් සබා කාන්තාරයේ දියලි ඇති අතු හිටි පවා ඔටුවාගේ ආහාර වෙනවා. ඔටුවාගේ මොල්ලිය මේද වලින් පිරීලායි තියෙන්නේ. දුර ගමනක් කාන්තාරයේ දිගේ යනකොට මොල්ලියේ මේද සිරුරේ ප්‍රයෝජනයට පත්ව මොල්ලිය හිස් මල්ලක් වගේ පැත්තකට ඇලවෙනවා. කෑම බීම ගැනීමෙන් හා විවේකයෙන් පසුවන විට සතියකින් විතර අර මොල්ලියේ ආයතර තිබුණා වාගේ පිරෙනවා. අති අශ්වයින් බූරුවන් වැනි සතුන් නොකැමැති කාන්තාරයේ ලින්වල ඇති කිවුල් වතුර උනත් ඔටුවා කැමැත්තෙන් පානය කරනවා. හොඳ දිය කරිත්තක් ලැබුණොත් කොටුවෙකුට ගැලුම් 50ක පමණ දිය ප්‍රමාණයක් බොන්නට පුළුවන්. කාන්තාරේ ගමන් කරන විට වතුර නැති වුනහම කොටුවෙක් මරලා උගේ උදරයේ ඇති වතුර බොන බොන බොන බවට පවත්න කතාවකුත් තියෙනවා. ඒක බොරුවක්. උ බොන වතුර උදරේ රැඳෙන්නේ නැහැ. ඒ සියල්ලම කොටුවාගේ සිරුරට උරා ගන්නවා. ඈත ඈත අතීතයේ සිට සෞභාග්‍ය සංස්කෘතිය හා සભ્યත්වයේ සාර ධර්ම ආදී සියල්ලක්ම අරාබි ලෝකේ පුරා පැතිරී ගියේ ඔටුවාගේ පිටින් යයි කීම මූසාවක් නොවේ. කාන්තාරේ තනින් තන යන්නන් හිත ආදරයෙන් ඔටුවාට කතා කරන්නේ. ඔවුන් ගැන ගීතිකා ගයන්නේ මෙන්න මේ කාරණේ නිසායි. ඔටුවාගේ පිරිමි සතා මද කිපුණු විට මෙල්ල කර ගැනීමට තරමක් අමාරුයි. අලියතුන් මද කිපුණා හා සමානයි. මද කිපුණු ඔටුවන් දෙදෙනෙක් එකතැන වී නම් පයින් ගැසීමෙන් හපා ගැනීමෙන් දෙදෙනාම තුවාල කර ගන්නවා. බඩුපටවාගෙන එහෙම නැත්තම් පිට උඩ යද්දී මද කිපි රෝගාතුර වුවොත් පිට උඩ ඇති දේවල් සියල්ලම විසිකර දැමීමට උත්සාහ ගන්නවා. පිරිමි වෙටුවෙකුට මිනිහෙකුගේ අතක් එක පාරට හපා හපලා කඩා ගන්නට පුළුවන්. මද කිපුණු අපේ අලියතුන්ගේ මෙන්ම ගැහැණු පිරිමි දෙපක්ෂයේ ඔටුවන්ගේ හිසේ පසුපස ඇති ග්‍රන්ථි දෙකකින් අයහපත් ගඳ ඇති දේරක් ගලන්නට පටන් ගන්නවා. ගැප්ගත් කොටු දෙනෙකුගෙන් පැටවා ලැබෙන්නට මාස 11කටත් 13කටත් අතර කාලයක් ගත වෙනවා. අවුරුද්දක් පමණ මවගේ කිරි වලින් තමයි පුංචි කොටු පැටවා යැපෙන්නේ. මේද ප්‍රමාණය විශාල නිසා කොටු කිරිවල අඩංගු පෝෂණ ශක්තිය වැඩි. පැටවා ඉතා ඉක්මනින්ම වැඩෙනවා. ඒත් අවුරුදු 3ක් යනතුරු බඩ පිට බඩු පිට පැටවීමක් එහෙම නැත්නම් පිට උඩ බඩු ගෙන යාමක් හෝ සිදු කරන්නේ නැහැ. කොටුව මහා කාන්තාරවලට අයත් සත්‍යය. ඌ ඉපදෙන්නේ කාන්තාරයේමයි. මුළු කාලයම එහි ජීවත් වන කොටුව අන්තිමේ කාන්තාරයේ වැල්ලටම යට වෙනවා. දැන් අපි පඬිත් රවිශංකර් සංග තවලමකට එක් වෙනවා. මේ යගේ වාදනයක් එක්කලා. අපට සමීප විශාලම රට ඉන්දියාව. ඒ විතරක් නෙවෙයි ලෝකේ විශාලම ජනගහනය ඇති දෙවෙනි රටත් ඉන්දියාව. මෙවැනි විශාල රටවල් පාලන පහසුව සඳහා ප්‍රාන්ත වලට බෙදලා තියෙන්නේ. මහාරාෂ්ට්‍රයේ පංජාබ් උත්තර ප්‍රදේශ් මධ්‍ය ප්‍රදේශ් රාජස්ථාන් ආදි වශයෙන් මේ ප්‍රාන්ත වැසියෙන් මේ වලට බෙදලා තියෙනවා. මේ මේගොල්ලන්ගේ සිරිත් පිරිත් ගති පැවතුම් භාෂා සාහිත්‍ය ආදිය සුළු සුළුෙන් හෝ වෙනස්කම් වලින් යුක්තයි. මේට ප්‍රධාන හේතු වශයෙන් දක්නට ලැබෙන්නේ ඒ පළාත්වල පිහිටි මහා දේශගුණය. සමහර පළාත් නිල්ල ගැසුණු ගහකොළ වලින් යුතුවන අතර සමහර පළාත් වියලි කාස්ටක දේශගුණයට යටත් වෙලා තියෙන්නේ. රාජස්ථානයේ එවැනි කාස්තික දේශගුණයක් ඇති ප්‍රාන්තයක්. උතුරෙන් පංජාබයත් දකුණෙන් ගුජරාටයටත් සීමා වෙලයි මේ රට තියෙන්නේ. පාකිස්තානයට බොහොම ආසන්නයි. සුළු වශයෙන් ගොවිතැන් කෙරුණත් සතුන් නැති කිරීම ප්‍රධාන කොටයි මේ කාන්ති රැසි රැසයන් ජීවත් වන්නේ. ආචාර්ය එමලි රිචඩ්සන් නැමැති ලේඛිකාව පවසන අන්දමට ඉන්දියාවත් ලංකාවත් සසඳා බලනකොට ජනගහණයෙන් හා ප්‍රමාණයෙන් ඉන්දියාව විශාල වුවත් ලංකාව නිල්ලෙන් වැසුණු පිරිසිදු ජනාකීර්ණ නොවු නූගත්කමින් අඩු බ්‍රිතාන්‍ය වැසියන් වැඩියෙන් ජීවත් වන දුප්පත්කමින් අඩු ලෙඩ රෝගේ තරම් නැති රටක් හැටියටයි ඈනිගම් මේ කරලා තියෙන්නේ. මේක කොතෙක් දුරට හරිද කියලා අපිට කියන්න නම් අමාරුයි. ගොම මැටි මිශ්‍රයෙන් සෑදුණු බිත්ති සහ පිදුරු සෙවිලි කළ වහල ඇති ගෙවල් වලින් මේ රාජස්ථානයේ පිළිලා තියෙන්නේ. කලා නිර්මාණ අතින් විශේෂ තැනක් ගන්නවා. චිත්‍ර, මූර්ති කැටයම් සහ අත්කම් වලට හිමිවන්නේ උසස් තැනක්. 1988 දී නවදිල්ලියේ පැවති උත්සවයකට රාජස්ථාන් නළුවන්ගේ නැටුම් ගෙවුම් සම්දර්ශනයක් දැක ගැනීමට වාග්ය මටත් ලැබුණා. රාවණ තන්ත්‍ර වීණා නමින් ගැමි වාදන භාණ්ඩයකුත් මේ වාදනය කරනු ලැබුවා මම දැක්කා. මේ වාදන භාණ්ඩය ගැන අපේ ලාංකික සංගීතඥයන්ගේ සැලකිල්ල යොමු වෙනවා හොඳයි කියලා මට හිතෙනවා. හොඳයි. දැන් අපි රාජස්ථානයේ ජන ගීයකට කන් දෙමු. Thank you. බටහිර සංගීතය හොඳින් හදාරා ඒයින් සෑහීමකටපත් නොවන සමහර සංගීත වේදීන් පෙරදිග සංගීත හැදෑරීමට පරිශන කිරීමට පෙළඹී ඇති බව මා මුලින් සඳහන් කළා. ඒ අතරේ විශ්ව ගෞරවයට පාත්‍ර වූ පෙරදිග සංගීතඥයන් කිහිප දෙනෙක් බටහිරට ගඳවාගෙන ගොස් ඇති බවත් මා කලින් සඳහන් කළා. ඒත් ඉන්දියාව වැනි විශාල රටක මහ පරිමාණීය සංස්කෘතියක් ඇති රටක කලාකරුවන්ගේ අඩුවක් ඇත්තේ නැහැ. දැනට සිටින ජනප්‍රිය සංගීතඥයන් ගෙන් ප්‍රමුඛස්ථානයේ ගෙන සිටින්නේ පඬිත රවි කුමාර් ශර්මා සහ පඬිත පද්ම කථාවේ මෙහි වූයේ මඩවල එස්සත් නායක නිවසට රසකැන්දු දැනුම් කෝෂ්ඨාගාරය ජාතික ගුවන්විදුලියේ සංරක්ෂිත හඬ පුස්තකාලයෙන් සත්ජන ශ්‍රාවක ඔබට තිල්න කරන යට ගියාවක රසකුලාව